අවචරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අපේ 159 වෙනි නිවාසික භාවනා වැඩමුළුවේ ධර්ම සාකච්ඡාව පැත්තෙන් බannකොට පළවෙනි ධර්ම සාකච්ඡාව සඳහා කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ අද අපේ ධර්ම සාකච්ඡාව පළවෙනි දවසේ නිසා විශේෂයෙන්ම අලුතෙන් සම්බන්ධ වෙච්ච අයගේ දැනගැනීම පිණිස මම විනාඩි ස්වල්පයක් පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙනවා මේ ධර්ම සාකච්ඡාව සඳහා ගන්න කාලය වඩා පළපොරොජනවත් වීම පිණිස. මේ වෙනකොට වැඩමුළුවට සම්බන්ධ වෙච්ච පිරිස වෙනුවෙන් නිස්සන්න වණෙන් සත්කාර තුනක් සිද්ධ වෙලා තිනවයි කියලා මම බාර ගන්නවා. ඉතින් තමයි වැඩි පටන් ගන්නෙ. එකක් තමයි අපේ උපාසක උපාසිකා පිරිසට සීල් සමාදන් කරවීම මෙහින් කෙල්ල තියෙනවා. නැත්නම් අපි අටසිල් පදනමට ඇවිල්ලා තියෙනවා. දෙක කමඨහන් වார்த்தාවකට කමඨහන් දේශනාවකට අහන්න සලස්සලා තිනවා පටිගත කරපු පැයක පමණ වෙලාවක් හම්බුනොත් විවේකයක් හම්බෙච්චාම භාවනා මධ්‍යස්ථානයි කියලා ගොඩක් හම්බ වෙනවනේ. හම්බුනහම වාඩි වෙලා කොහොමද භාවනා කරන්නේ. ඒ වගේම සක්මන් මළුව සක්මන් කරන්න වෙලාවක් ලැබුණොත් කොහොම සක්මන් භාවනා කරන්නේ. ඒ වගේම අපි එදිනදා කටයුතු කරනකොට විශේෂයෙන්ම මේ භාවනා මධ්‍යස්ථානේ එහෙම නැත්නම් gedara dore hari එදිනදා කටයුතු කරනකොට කොහොමද සතිය පවත්වන්නේ කියලා ඒකේ ප්‍රධාන වශයෙන් විස්තර මේක අපේ දෙවෙනි උපසත්කාරය කියලා කියතයි. තුන්වෙනි එක තමයි අපරුදු 158ක් වැඩමුළු කරලා ආයකින් ලැබිච්ච කොහොම සොරතුරු සාරය අරගෙන අපි විවස්ථාමාලාව සකස් කරලා තිනවා. චර්යා පද්ධතියක් ඒකට අපි ඔක්කොමලා එකඟ වෙන්න ඕනේ. ඒකට තමයි අපිට මේ ගමනක් යන්න පුළුවන්. මෙන්න විශාල පිරිසක් නිසා. ඉතින් මේ චර්යාපද්ධතියේ මේ දිනචර්යාව තියෙනවා. කල යුතු නොකල යුතු වත් පිළිවෙත් ටික සඳහන් වෙලා තියෙනවා. හැසිරීම් චර්යාව විශේෂයෙන්ම කාන්තාවන්ගේ ආරසාව පිළිබඳ මොකද්ද කරන්න ඕන කියන එක විස්තර වෙනවා. ඉතින් මේ තුන දැනට දන්නවා කියන පද නෙමෙයි මම ඉන්නේ. ඉතින් කාට හරි මේ නේවාසිකයන්ට සීල් සමාදන් වීම හෝ පර සමාදන්ව රකින්න සීලය පිළිබඳ නොදැනුවත්කමක් තියෙනවනම් එහෙම නැත්නම් මේ දීපු කමඨහන් පිළිබඳව වැටහෙන්නේ නැති තැනක් ක්‍රියාවත් කිරීමේ අඩුපාඩුවක් අපහසුවක් තියෙනවනම් එහෙම නැත්නම් අපේ මේ වැඩමුළුවේ චර්යා පද්ධතිය එහෙම නැත්නම් නීති වල යම් අපහසුකමක් තියෙනවනම් තේරෙන්නේ නැති යමක් තියෙනවනම් දිනු කළ යුතු යමක් හිතෙනවනම් අන්න ඒව අපි මේ වෙලාවේදී සාකච්ඡාවට ගන්නවා නිසා අපේ නිසන් වනයේ දැන්න කරලා තියෙන මේ උපස්ථාන දැන්න මේ කරලා තියෙන සත්කාර පිළිබඳව මති මතාන්තර Tamanට අපහසුයක් කියලා තියෙන නැත්නම් ඒක දිනු පවණු කරන්න ක්‍රමයක් තියෙනවා එහෙම නැත්නම් Tamanට සුද්ධ කරලා දැනගන්න දෙයක් තියෙනවා අපි ඒක මේ වෙලාවේ අවස්ථාවක් කරගන්න. ඊට අමතරව මේක අපේ සිංහල ඉතිහාසයක් තියෙනවානේ ශාසනය සම්බන්ධයෙන් අන්නේ ශාසන සිංහල ඉතිහාසයේ තියෙන කමඨහං සුද්ධ කිරීම කියලා දෙයක් තියෙනවා. වෙන කොහොක්වත් එක දකින්න හම්බ වෙන්නේ නැහැ ලංකාව විතරදී. ඒ කමඨහං සුද්ධ කිරීම දැන් කරනවා. ඒ කමඨහං සුද්ධ කිරීමේ සුවිශේෂත්වයක් තියෙනවා නිස්සරණවනේ. අපි පළවෙනි වතාවට 60 වෙනි පරි මේ වැඩමුළුවේ ඉඳලා ඔක්කොම එකට තියලා කමඨාන් සුද්ධ කරනවා. අපි ඒකට නමක් දාගත්ත පොදු කමඨාන් සුද්ධ කිරීම කියලා. ඒකට උඟාක් විරුද්ධ වුණා. අපි ඉතිසලා කෙරුවේ එක එකන එක එකන විනාඩි 5 10 හම්බ වෙන එකයි ඉතින් ඒකට විශාල පිරිසකට වැඩි කරගන්න බැරි නිසා අපි යටත් කරවගත්තා මේ භාවනාවට එන අය මේ ඔක්කොම එකතු වෙලා පොදු කමටහනකට යන් කියලා. ඉතින් ඊට පස්සේ අපිට සිද්ධ වුණා මේ කමටහන් සම්බන්ධ කියන සාකච්ඡාවේ කමටහන් වාර්තාවක් කොහොමද ලියන්නේ කියන එක කමටහන් වාර්තාවක් ඉදිරිපත් කිරීමේ උසාවියට හරියට ප්‍රකාශයක් ඉදිරිපත් කරනවා වගේ අපි 100 වෙනි වැඩමුළුවේ ඉඳලා දැන් වැඩමුළු 60කට කිට්ටු වෙන්න එනවා. ඒ සකස් කරගත්ත ක්‍රමයේ තමයි කමඨහනක් ඉදිරිපත් කරන්නේ. කමඨහන් වාර්තා ඉදිරිපත් කරන්නේ ඒ ඒ ක්‍රමයේ පිටපැනලා කමඨහන් වාර්තාවක් ඉදිරිපත් කරොත් අපි වැඩමුළු නායකත්වයේ දුර්ලභමක් දකින්න. ඒ නිසා වැඩමුළු නායකත්වයේ දෙන හැම කමඨහන් වාර්තාවක්ම කියවලා අර කියන සීමාවල් ඇතුළේ තියෙනවා විතරයි විස්තර කරන්නේ නිසා කාට හරි අවශ්‍ය නම් කමඨහන් වාර්තාවක් ඉදිරිපත් කරන කල්වේලා ඇතුව දෙන්න ඕන. දීලා ඒකට ගැළපෙන ටික විතරයි ඉදිරිපත් කරන්නේ. යම් හේයකින් ලියලා තියෙන කමඨාන වාතා වැරදි නම් පිරිසුදු කරන්න ඕන නම් ඒ වැඩමුළු නායකත්වය ඒ කෙනාට කතා කරලා කියන්න ඕනේ මේක මෙන්න මේ දුර්ලභම නිසා මේ අඩුපාඩු නිසා අපි සාකච්ඡාට දැම්මේ නැහැ. කමඨාන් සුද්ධ කිරීමේ වාර්තාවට දැම්මේ නැහැ. ඒ නිසා කරුණා කරලා ඒ දීලා තියෙන ක්‍රමයට එන්නේ කියලා. ඒකත් අද අපි මේ වෙලාව කරනවා. ඊට අමතරව අපි අපේ ආධ්‍යාත්මික ජීවිතය හෝ අදහවස කරන ධර්මදේශනාව සම්බන්ධයෙන් හෝ ධර්ම කරුණු තියෙනවනම් අපි ඒකත් මේ වෙලාවේ ධර්ම සාකච්ඡාවක මාර්ගයෙන් ඉදිරිපත් කර ගන්නවා. හැබැයි අදාළ දෙයක් අහන්න ඕනේ. Tamange ජීවිතයට අදාළ දෙයක් මිසක් ආ මොහුදු දැනුම දැනුම සඳහා එහෙම නැත්නම් මූලධර්ම දැනුම සඳහා අපි අනු අනුග්‍රහ කරන්නේ Tamanට අදාළ දෙයක් ජීවිතයට අදාළ දෙයක් එහෙම නැත්නම් ආධ්‍යාත්ම ජීවිතයට අදාළ දෙයක් තියෙනොත් අදාළයි කියලා හිතනොත් ගන්නවා එන්නේ කාරණා තුනට විතර අපි ධර්ම සාකච්ඡා සීමා කරන්නේ ඉතින් ඒකට සම්බන්ධ වෙන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා එකක් තමයි කල්ලාතුව ප්‍රශ්න පෙට්ටියට ඒ තමන්ගේ වාර්තාව ලියලා දාලා තියන්න පුළුවන් දෙක නියමිත කාල සීමාවේ ලිඛිත ප්‍රශ්න સમાપ્ત නම් ඊතුරු කාලයේදී අපි ආරාධනා කරනවා තව කාට හරි සභාවට ඉදිරිපත් කරන්න තියෙනවා නම් අර කියපු මාත්‍රකය යටතේ. කමඨහන් වාර්තාව කමඨහන් දේශනා සම්බන්ධ හෝ ශීලයේ සම්බන්ධ හෝ මේ තියෙන වැඩ න්‍යාය පත්‍රයේ සම්බන්ධ හෝ තමන්ගේ කමඨහන සම්බන්ධ හෝ තමන්ට අවශ්‍ය ධර්ම කාරණා තුන ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ ඒ ඒ ටික කියලෙවල මම කියනවා එපිට කිසිම කෙනෙක් තව කෙනෙක් එක්ක කතා කරන්න ඕන ගමන් නැහැ. ඔය සුපටිපන්නෝ භගවතෝ රහතෝ තාවක දංගෝනෙත් නැහැ. හම්බ වෙච්ච වෙලාවේ පුළුවන් තරම් නිසද්ද වෙන්න. තව කෙනෙක්ගේ මූණවත් බලන්න එපා. කවුරු හරි යවුවොත් එහෙම ධර්ම කාරණාවක් කියන්නේ ධර්ම සාකච්ඡාවට දාන කියලා. ඔය එක්කෙනෙක් අපැහිය වෙන්න යන්න එපා. අයියා වෙන්න යන්නත් එපා. අක්කා වෙන්න යන්නත් එපා. මුදුන වෙන්න යන්නත් එපා. ඒ මොනොත් අපිට මේ 100ත් එක කරන්න හම්බිනවා. වහාම කණෙන් ඇදලා එළියට ඉස්කොනවා. මට හරි ආසාවක් තියෙන එක්කෙනෙක් දෙන එක ඇදලා විසි කරන්න හොඳ නෑ මේ වැඩේ. මොකද එහෙම නැත්නම් අපිට තේරෙන්නේ නෑ. මිච්ච ලස්සන මේ පිළිලක් කරන යනකොට කාල කඩහන යන හරක් වගේ අතන මෙතන මුළු මුළු එකතුලා කතා කරන්නයි. බුද්ධ පූජා තියන්නයි. වින වන්දන මාන කිරිලක් නැහැ. පිළිවෙලක් හදාගන්න. ඒකට අපි පුළුවන් තරම් නිස්සද්ද වෙයි වැඩි කරමු ගෞරවේ. ඊට පස්සේ අපි බලමු එකිනෙකාගේ විවේකයේ සහ එකිනෙකාගේ මේ සෞඛ්‍ය සම්පන්න භාවය, නිස්සද්ද භාවය පුළුවන් තරම් අරසකන යන්න. ඉතින් පසුකේ වැඩමුළු කීපෙදීම අපි තෑහෙන දියුණුවක් ලැබුවා. කිසි කෙනෙක් කිසි කෙනෙකුට කතා කරන්නේ කතා කෙරුවොත් මේට දාන දෙන්නේ නැහැ. ඕගොල්ලන් කිසි වෙනසකුත් නැහැ. ඒකයි අපි මේ බාපණයක් දාලා තියෙන්නේ. ඒකට ගැළපෙන විදිහට කටයුතු කරන්න. යම් ප්‍රශ්නක් තියෙනවා නම් මම මෙතන කියන්නේ නැති වැඩමුළු නායකත්වයට කතා කරන්න. කතා කරලා එක එකනා විසඳ ගන්න. තව කෙනෙක්ගේ ප්‍රශ්න කරලා තව කෙනෙක් උත්තර දෙන්න යන්න එපා. එහෙම වගකීමක් නැතුව. එතකොට අපිට මේ වගේ අරණ්‍ය සීනාසනයක ඒ පවතින தත්ත්වය රැක ගන්න අමාරු. මේ අනික් කෙනාට වැඩිය ඕගොල්ලෝ සීලයක් තියනවා කියලා මතක තියාගෙන ඉන්න. ඒ නිසා සීලාචාර වේවා. සීතල වැඩ කටයුතු කරන්න හික්මිලා කටයුතු කරන්න එතකොට අපිට මේ දවස් පහ යනවා තේරෙන්නේ මොකද අපි කෝච්චියට නැග්ගා වගේ හිටි ඇදලා යනවා එක එක නගින්න බහින්න පටන් ගත්තොත් ඔය අතරමඟදී බස් එක වගේ කෝච්චිය වැඩි කරන්න බෑ ඉතින් ඒ නිසා මේ නගින්නේ මෙහෙම කෝච්චියකට ඒ නිසා වෙන්නේ නැති සමාට අලුතෙන් ආය බයක් තියෙනවා. මේ වගේ වැඩමුළුවකට එන්න බයක් තියෙනවා. අපි මේ බයක් ඇති කරන්න නෙවෙයි මේ කටයුතු කරන්නේ. කලාතුරකින් හම්බෙන්නේ මගේ පිරිසුදු අවස්ථාවක්. නිකන් සම්පප්පලාප වලට කතා කරලා මේ සාමාන්‍ය වචනෙන් කියන පිංකම් කරන අවස්ථාවක් නෙවෙයි මේක. මේක අපි වැඩ මේ සතිපට්ඨාන මේ කමඨහන් කියනකොට මතක් කරන මේක සතිය පැවැත්වීම පිළිබඳ වැඩමුළුවක්. ඒ නිසා අනවශ්‍ය විදියට හිතට බරක් අරගෙන දනුකන්දේ ගැහුවා වගේ කලබල වෙන්නත් එපා. ඒ වගේම කිසිම විදියකට තව කෙනෙක් විවිකයට බාධා කරන්නත් එපා. බාධා කරොත් එයත් සමහර විටක අපිට දැනුම් දෙවි. මමත් ඇහ ගහගෙන ඉන්නවා. එහෙම වුණොත් ඒක වැඩමුළු නායකත්වයේ ලකුණු කැපෙනවා. ඒ නිසා ඉන්දිසල පුළුවන් තරම් අපි දැනුම් දීමක් කරනවා මේ කියන්නේ කියලා. ඒ නිසා බය කරන්නේ නෙවෙයි මම මේ කියන්නේ. ඔක්කොමලා එක ගමනක් යන්න හදන නිසා. ඉතින් ඒක සඳහාත් මම විනාඩි 5ක් 10ක් කරන් තියෙනවා. දැන් අපි යනවා ලිඛිත ප්‍රශ්න වලින් සතිವಾರය ආරම්භ කරන්න. අපි රණසික මහත්තයා ඉල්ලා සිටිමු. ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමේ අපේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙල නැත්නම් පොදු කමටහන් සුද්ධ කිරීමේ සමාරම්භය ලැබලා දෙන විදියට. අවසරය අපේ හඳුරන්නේ ප්‍රශ්න 6ක් ලැබී තිබෙනවා. එයින් ප්‍රශ්න දෙකක් ගොඩක් කපලා කොටලා වගේ තියෙන නිසා එක මම අයින් කරා හෙට දවසට තියන්න කියලා. අද මේ ප්‍රශ්න හතර මම ඉදිරිපත් කරන්නම්. ගෞරවතර ස්වාමින් වහන්සේ සක්මන් භාවනාවේ ආරම්භක පියවර පහක් පමණ සිත සමාධිගත වන ආකාරය පැහැදිලි කර දෙන්න. ගෞරවනීය ස්වාමින් වහන්සේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමි. ඔව් ඇත්තට මේ තමන් සක්මන පිළිබඳව මූලික තොරතුරු ලැබුණද තමන් සක්මනට බහලා පොඩ්ඩක් හරි සක්මන් කරාද ඒ ටිකේ විස්තර ටික දෙනවනම් ඒ අනුව මට කියත හැකි මයිලඟ ඊට වැඩි අත්දැකීමක් තියෙනවා මේක සුද්ධ කරගන්නේ කොහොමද කියලා කියපු එක නා ලියපු එකට කැමැතිද Taman සක්මන් කරනකොට ලැබිච්ච අත්දැකීම් ටික සභාවට ඉදිරිපත් කරන්න එහෙම නැත්නම් සක්මන් පිළිබඳව මූලික උපදේශ ටික අහන්න අත උසන්න කැමැතිද ලියපු එක නා මේ සභාවට ඒ නිසා එයාට මයික් එක ගිහිල්ලා දෙන්න Taman භාවනා කරන අත උසන්න පොඩ්ඩක් අත උසන්න අත උසන්න අත උසගෙන ඉන්න පොඩ්ඩක් මම ආනාරි තමන් සක්මන් කරනකොට කරේ කොහොමද කියලා කියන්නේ එතකොට මම කියන්නම් කොහොමද තව දියුණු කරගන්න කියලා. ඊළඟට ස්වාමින්වංශ මම අර මම දකුණ කකුල මාරු කරන ඒක ගැන හිතේද තමා සක්මන් කළේ. ඔව් එතකොට තමන්ට සක්මන්ට හිත එනවා වගේ තේරෙනවද? කයට හිත එනවා වගේ තේරෙනවද? එහෙමත් එනවා ආපහු හිත වෙනස් වෙනවා. එතකොට හිත ආවනම් අපි මෙහෙම හිත පිට ගිය වෙලාවක් සහ කයට ආපු වෙලාව අතර වෙනස මොකක්ද? ඒක සෙනිකව ආපහු එනවා. නෑ හිත දැන් එහෙම නැත්නම් මෙහෙම ඇවුවොත් දැන් හරි දැන් සක්මණේ හිත ඇවිල්ලා තියෙනවා. සක්මණේ සතිය පිටලා තියෙනවා කියලා තමයි දන්නේ කොහොමද? අපි එම්පියර මාරුලයි යද්දි. ඒ උනේ. පීවරෙන් පීවර අඩි මාරුලයි යද්දි ඒක හරි හිතනකොට පීවරෙන් පීවර මාරුලයි යන්නේ ගැන කියනවා නම් සතිය ඇති වෙලාව නැති වෙලාව අතර වෙනස වගේ මේ වම තියෙන වෙලාව මේ දකුණ තියෙන වෙලාව කියන එකේ වෙනසක් තේරෙනවා. එහෙමයි. මොකක් වගේ වෙනසක්ද අපි ප්‍රකාශක වශයෙන් කරන වම තියෙන උන්ට මෙහිමයි වැටෙන්නේ දකුණ තියෙන මෙහිමයි වැටෙන්නේ කියලා වැටහිමේ මොකද්ද තියෙන වෙනස? එහෙම තේරෙන්නේ නැහැ හම්බුනේ. ඔය ඒක බලන්න. ඒ ටික ඉදිරිපත් කරා නම් ওই ප්‍රශ්නට උත්තරේ තියෙනවා. අපේ හිත අපි කිව්වට එහෙම සතියට ඉන්නේ නොයනවත් නෙවෙයි. ඒ නිසා සතියට පිහිටියානේ. කයට ආවනේ. සක්මන්ට ආවනේ ආව බව දැනගන්නේ කොහොමද කියලා බලන්න. ඉත පිට ගියා හෝ ඇතුළට ආවද කියලා දැනගන්නේ කොහොමද? ඊට පස්සේ දැනගන්න මොකක් හරි ලකුණක් තියෙනවා පය පොළවේ වදිනවා වම දකුණ හරි ඊට පස්සේ බලන්න මේ වම වදිනකොට කොහොමද දකින්නේ දකුණ වදිනකොට කොහොමද දකින්නේ කියලා අර වැරදිච්ච වෙලාවල් පිටිගිය වෙලාවල් මුලදී කරබලයට ගන්න එපා. ඒත් කරදර ගන්න එපා. යම් වෙලාවක එක පියවරක් හෝ සතිය පිහිටියා නම් ඒ බව ප්‍රත්‍යක්ෂණය කරන්න. ඒ බව ආභෝග කරන්න. ඒ බව හිතින් අල්ලගන්න. අල්ලගෙන ඒ ටික විතරක් කතා කරන්න. එතකොට ක්‍රමයෙන් ක්‍රමයෙන් Tamanට ක්‍රමසාවිදි තේරෙන්න පටන් ගන්නවා. යම් වෙලාවක සතිය ආවට පස්සේ ආපු සතියට සාදර වෙලා ඒක ප්‍රත්‍යක්ෂණය කරනවා කියලා කියන්නේ කුරගා බලනවා. පස්සේ මේ හිතලුවක් නෙවෙයි හිත පිට ගිහලා නෙමේ සතිය. මේ සක්මන මේ මේ පය වදින හැටි කියලා අන්නේ වැටෙන දේ හොඳට ප්‍රත්‍යක්ෂණය කරන්න එහෙම නැත්නම් උරගා බලන්න. ඊට පස්සේ හිතට ගන්න මේ පිට ගිහිල්ලා නෙවෙයි. මේ සතියට ඇවිල්ලා. අන්න එහෙම පියවර මට කීයක් තියන්න පුළුවන්ද කියලා බැලුවොත් ඒක නිකන් මේ චක්‍රේ කටපාඩම් කරනවා. දෙකේ චක්‍රේ කටපාඩම් කරලා පස්සේ තුනේ චක්‍රේ කටපාඩම් කරනවා. තුනේ චක්‍රේ කරලා හතරේ චක්‍රේ කටපාඩම් කරනවා. එහෙමයි. ඒ තරම්ම ලේසි. ඒ නිසා පටන් ගන්නකොට හර්ගිය සක්මනක විස්තර ටික ඉදිරිපත් කරා නම් කමඨාන් වාතාව කමඨාන් පණිවිඩයත් ලැබිලා තියෙනවා. කරලත් තියෙනවා. අධ්‍යක්ීම් ඉදිරිපත් කරන දක්ෂයි. කොහොමද සාංශේ සක්මන් කරන්න කියලා අහනවනම් මම කියන්නේ අර මූලික කමඨාන උපදේශ නැත අහන්න. අහලා ආයසරයක් උත්සාහ කරලා උත්සාහයේ ප්‍රතිඵල කිව්වොත් මට පුළුවන් මම හිතනවා පුළුවන් වෙයි කියලා පොඩ්ඩක් තව ඉස්සරහට යන්න වෙයි. නිසා යම් වෙලාවක සතිය පිහිටලා සක්මන් කරනකොට වැටෙන්නේ මොකද්ද කියන එක අනිත් දවසේ මේ වගේ වார்த்தාවක් ඉදිරිපත් කරන්න. ඒකෝට Tamanටම Tamanගේ ප්‍රගතිය දැනගන්න පුළුවන් වෙයි. එහෙමයි. ගරුතර ස්වාමින් වහන්සේ භාවනාවට ආධුනික වූ මාහට පරයන්ක භාවනාවේදී නිදිමත නිදිමත ස්වરૂපයක් මිනිත්තු කිහිපයක් ගත වීමට පෙර ඇතිවිනි. මේ සඳහා ආස්වාස ප්‍රාස්වාස වාර ගණන් කිරීම සුදුසු නුසුදුසු වේද? සක්මන් භාවනාවේදී මේ සඳහා ආස්වාස් ප්‍රසවාස ගණන් කිරීම සුදුසු වේද? ගමන කියන්නේ මේ සඳහා මේ සඳහා ආස්වාස් ප්‍රාස්වාස වාර ගණන් කිරීම සුදුසු වේද? හරි. සක්මන් භාවනාවේදී එක් පියවරක් තබනවත් සමගම අනෙක් පාදය එසවීම නිසා පාද දෙකටම එකවර හිත යොමු වේ. මේ සඳහා ඇවිදීමේ වේගය අඩු කළෙමි. ස්තුතියි. ඒ සක්මන පිළිබඳ වේගය අඩු වුණාට කමන්නේ. අය එකින් එකට මාරු වීම හෝ වැඩියෙන්ම බර වැටෙන වෙලාවේදී ඒ පය දැන ගන්නවා හෝ එකෙන් දැනගන්න මේ තමයි සතිය පිහිටවු බව. ඒක වාර්තා වෙන්නේ. ඒක වාර්තා වුණා නම් ඊට පස්සේ අපි කියන්නේ අපි දන්නවා. දෙන්නම දන්නවා මේක ගැන කතා කරන්න කියලා. ඉතින් ආ බලන්න සක්මන් කරනකොට ඔය මේ වමන්ට බර වැටෙනකොට වම් බව දන්නවා. ඒත් වමේ බර දකුණට මාරු වෙනකොට ඒ ඉරියාපත මාරුව තේරෙනවා. ඊට පස්සේ දකුණ වැටෙනවා කියලා ඒකෙන් තේරෙනවා අහගෙන ඉන්න කෙනාට සතිය පිහිටයි කියලා. පරියංග භාවනාදී සඳහන් කරලා තියෙනවා නිදිමත ගතියක්. නමුත් නිදිමත ගතිය කියලා කියන්නේ වැරද්දක්. වැරද්දෙන් ආරම්භ කරන්නේ වාර්තායිදී නඩුව පරාදයි. පටන් අර ගන්න සාර්ථක වෙච්ච තැනකින්. නමුත් ඊට පස්සේ කියනවා ආනාපාන සතිය කරගෙන කරන ආනාපාන සතිය ගණන් කිරීමෙන් මේ නිදිමත වළක්ව ගන්න පුළුවන් ද කියලා. ඒකෙන් හිතා ගන්න පුළුවන් එයාට ඇත්තටම ආනපන අහුවෙලා තියෙනවා කිවිල ටික වෙලාගෙන නිඳ යන්නේ කියලා. මේ සඳහා ගණන් කිරීමම නෙවෙයි සම්ප්‍රදාන කූල තේරවාද ක්‍රමෙදි ගණන් ගන්නේ මෙනෙහි කිරීම කියන එක. ආස්වාස වෙලාදී ආස්වාස කියලා මෙනෙහි කරන්න. ප්‍රස්වාස කියලා ප්‍රස්වාස මෙනෙහි කරන්න. තමන්ට වැටහෙනවා නම් මේ මෙනෙහි කරද්දිත් තාම හිත නිකන් ඇකිලෙනවා. නිදිමතට එනවා. සීතල වෙනවා. තීනමෙත් භාවයට එනවයි කියලා එතකොට මෙනෙහි කරන වාර වැඩි කරනවා. ඒක ආස්වාසය දෙපාරට මෙනෙහි කරනවා. අතුල් වෙන අතුල් වෙන. නැත්නම් ආස්වාස ආස්වාස. එහෙම නැත්නම් ගන්නවා ගන්නවා කියලා. එස් පිට වෙන වෙලාවේදී පිට වෙනවා පිට වෙනවා ප්‍රසාර ප්‍රසාස හෙලනවා හෙලනවා කියලා මොකක් හරි මෙනෙහි කිරීමේ වාර ගන්න වැඩි කරනවා. ඒ මෙනෙහි කිරීමේ වාර ගන්න වැඩි වෙන්න වැඩි වෙන්න ශක්ති මුදා හැරීමක් සිද්ධ වෙනවා. බැටරි එකකින් කරන්ට් එක ටික ටික එළියට එනවා වගේ. එතකොට මෙනෙහි කිරීම වාර වැඩි වෙන්න වැඩි වෙන්න නිින්ද යන ගතිය අඩු වෙනවා. ගණන් කිරීමේ ක්‍රමේ වැරද්දක් නැහැ. සම්ප්‍රදාන කුලෝ ඒක ගණන් ගන්නේ ඒ ගණන් කිරීම ක්‍රමයේ කරන්නේ හිතවිලි බහුලකමට කියලා තමයි ගුරු ආචාර්ය මතේ තියෙන්නේ. නින්දනයකට කරන්න තියෙන්නේ හයියෙන් හයියෙන් මෙනෙහි කරන එක. ළඟ ළඟ ළඟ ළඟ මෙනෙහි කරන එක. ඉතින් ඒ උත්සාහය කරලා බලන්න එතකොට සමහර විටක හොඳට පළපුරුදු භාවනා අධ්‍යක්ීම් සහිත පෙරපින් ඇතියත්තන්න මේ හිත දානකොටම වගේ ආනපන එන්නේ එන්නේ එන්නේ සිවුම් වෙන පටන් ගන්නවා. ඒ සිවුම් වෙන බව දැක්කේ නැත්නම් සිවුම් වෙන බවට ලෑස්තිලා ගියේ නැත්නම් නිකන් ඒක රෑබෝ වේගෙන එනකොට නිදිමතක් එනවා වගේ නිදිමත ගතියකට එනවා. ඒ නිසා දක්ෂ යෝගාවචරයකට පෙරපින්චින යෝගාවචරයකට පරිචේසින කෙනෙකුට බලන්න පුළුවන් මේ ආනාපානෙ එන්නේ එන්නේ නොදෙනී යනවා නොපෙනී යනවා සිවුම් වීම නිසාද මේ නිදිමත එන්නේ කියලා. එහෙමනම් ඒක තීන මිද්දේ නෙමෙයි කෙලස් නින්දක් නෙවෙයි. ඒක භාවනාවේ සුවිශේෂ දියුණුවක්. ඒ නිසා බලන්න ආනාපානෙදී ආ බලනකොට එන්නේ එන්නේ එන්නේ ආනාපාන මොකද වෙන්නේ කියන එක. ඒක අර මෙනෙහි කිරීමට අමතරින් ඇහක් දාගෙන ඉන්න ඕනේ. මම මේ බලාගෙන ඉන්න ආස්වාස් ප්‍රස්වාසී මූණවර ඒ කියන්නේ ආකාරය කියලා එන්නේ එන්නේ එන්නේ වෙනස් වෙනවාද කියලා. ඇත්තටම කියනවා ආධුනිකයෙකු නම් වෙනස් කිරීම තබා ආනාපානෙට මුණ දාගෙන ඉන්න එකත් ලොකු ජයග්‍රහණයක්. මම මේ කතා කරන්නේ ඊට වැඩි ඉස්සරහට ගිය යෝගාවචරයකට ආනාපාන හිත කිය බව දන්නවනම් මිනේ කිරීම මාර්ගයෙන් සහ ආනාපානේ බලානින්න ඉන්න එකින් එක එක වෙනස් වෙන ස්වරූපයට විශේෂ අවධානයක් යොමු කරුවොත් නිින්ද කැඩෙනවා දෙකෙම. මිනේ කිරීම සහ අරමුණේ විපරිණාමයේ බැලීම. අරමුණේ විනාශ වෙන හැටි බලන ගතියෙන් යන්න ඕනේ. ඒ නිසා මේිට වැඩි අවධියක් ඉල්ලන්නේ මේ. මේිට වැඩි ලෑස්ති ගතියක් ඕන කරලා තියෙන්නේ. ඒ නිසා හදිස්සි වෙන්න එපා මේක නිදිමතක් කියලා කියන්න. සමහර විටක භවනායේ දිනුවක් දන්නෙත් නැහැ. ඒ නිසා ලෑස්තිලා යන්න අවශ්‍ය උනත් මෙනෙහි කරන්න ඒ වගේම එන්නේ එන්නේ එන්නේ ආනාපානයේ අඩු වෙමින්, ගෙවෙමින් යනවාද, වැඩි වෙමින්, කැළඹෙමින් පාචනවාද කියලා යාගේ චර්යාව, යාගේ ගතිය, යාගේ ආකාරය බලන සුළු භාවනා කරන්න කියලා කියන්නේ. අවසරයි අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ මම දැනට වසර කිහිපයක සිට භාවනාවේ නියැලෙමි. මෑතක සිට මම ගැටලුවකට මුහුණ දෙමි. බුද්ධ ධම්ම සංඝ කෙරෙහි තාමත් ශ්‍රද්ධාවක් ගෞරවයක් වෙනදාටත් වඩා උතුම් වූ ආදරයකින් වැඩෙත්ම මගේ මනසෙහිම ඔවුන්ට ගරහන නිග්‍රහ කරන කෙනෙකුන් කෙනෙකුගේ හඬක් රූපයක් දකිමි. එවිට මේ මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේයි මම මටම ආමන්ත්‍රණය කරගනිමි. නමුත් මම විශාල බියකට සහ පසුතැවීම් වලත් මේ මේ මෙය මාගේ භාවනා යෝගී ගමනට හිරිහැරෙකි. මනස විශ්වාස කිරීම බැහැර හැරියත් මේ අකුසල් පැන නගින්නේ කොහෙන්ද? මේ தත්වයන් මිදී මිදෙන්නට මේ தත්වයන් මිදෙන්නට අවශ්‍ය උපදෙස් ලබා දුන මැනවයි. ඔය දීලා තියෙන කාරණා සලකලට බැලුවොත් බලන්න හොඳට බුදුන් දෙරේ ධර්ම කෙරේ සංඝයා කෙරේ ශ්‍රද්ධාව තියෙද්දි මට ආනාපානේ බලන්න පුළුවන්ද? ඔය බුදු ආමතර බර බුදු ආමතර ඔය ධර්ම ගණන් ගන්න එපා කියලා කවුරු හරි පිටිපස්සෙන් කතා කරනවා කියලා කියන්නේ. ඒ තියෙද්දි ආනාපානේ බලන්න පුළුවන්ද බලන්න කවදා හෝ ඒ ඉල්පිච්ච ශ්‍රද්ධාවක් තිබුණත් සද්ධාව නැති වෙලා වික්ෂිප්ත පහළ වෙලා ගරහන ගතියක් ආවත් ආනපාන මෙනෙහි කරන්න පුළුවන් නම් Taman ගමන කරන. ඉතින් මේකෙදි මේ බෞද්ධයාට තියෙන ප්‍රශ්නයක් තියෙනවා. බුදුහාමතු කෙරේ සද්දා පහළීම හොඳ විදියටත් බුදුජානනාංශය කෙරේ නිග්‍රහයක් ආවම තරහ වෙන එකක් කියන එක බෞද්ධයාට විතරක් තියෙන ලෙඩක් ඕක. ඒක අත්‍යවශ්‍ය නෑ. ඒ කියන්නේ ඒකට ඉලිබෙන්න ඕනක මොකුත් නෑ තරහ වෙන්න ඕනක මොකුත් නෑ බුදුජානනාංශයේ පළවෙනිම සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා මහණි යම් කෙනෙක් මට බයිනවා නම් සරුවචනාංශයට බයිනවා නම් ඒ ගෝලයාට තරහ ගියොත් මගේ සරුවචනාංශයට බැන්න කියලා එයා මගේ ගෝලෙක් නෙමෙයි. එමුනේ බණින කාරණා ඇත්තද බොරුද කියලා බලපන්. ඇත්තනම් බාරගනි. මේ සරුවචනාංශයට බැන්න පමණින් පරිග කිනි තියාගත්ත අහනුම වගේ කෑ ගහන්න පටන් අරගත්තොත් බුදුහාමුදුරු කියනවා ඔබ මගේ ගෝලියෙකුත් නෙවෙයි කියලා. ගෝලියෙකුත් නෙවෙයි. කාරණාව බලපං කියලා. ඒට එන්න බෑ ওই කියන කෙනාට එන්න බෑ. ওই කෙනාට එකයි කරන්න පුළුවන්. මේ වගේ සද්ධාව ඇති වෙනකොටත් අර වගේ වික්ෂිප්ත භාවය තිබුණත් මං ඉඳගෙන ඉන්න බව හෝ ඇවිදිනකොට ඇවිදින බව හෝ ආශ්වාස ප්‍රශ්වාස කරන බව හෝ දන්නවනම් ওই දෙකම මැදින් ගමන යන්න පුළුවන්. ඒ ලියපෙකනට පුළුවන් දෙයකට උත්තරයක් දෙන්න කැමැතිද? එහෙම සද්ධාව තියෙන වෙලාවට තෝ සද්ධාව පිරිච්ච වෙලාවේ සත්‍ය පවත්වන්න පුළුවන්ද බැරිද කියලා අහුවොත් උත්තර දෙන්න කැමැතියි. ලියපෙකන අත උස්සන්න කැමැතියි. අන්නතරින් අත උසලා කවුරු හරි මයික් එක පිටක් කරනවා. අවසර ස්වාමීන් වහන්සේ ආනාපාන සතිය ඒ හැම අවස්ථාවකම තියෙනවා කියලා මම දකිනවා. ඒක හරියට නිකන් පොලිස් කාර්යයක් හොරෙක් දිහා බලන් ඉන්නා වගේ ගොඩක් වෙලාට නොනැවතීම වෙන කණ්ණාඩියකින් බලන් ඉන්නා වගේ ඒ හැම මොමන්ට් එකක්ම පේනවා. එතනින් තමයි මම මේ මේ හඬ මේ පුද්ගලයා දකින්නේ. නමුත් يعني කවමදාකවත් එවැනි සිතුවිලි තිබිලා නැති හින්දා තමයි අතිවිශාල බියක් සහ පසුතැවීමකටපත් වෙන්නේ. එතනදී මම යම් පසුබෑමකටපත් වෙනා භාවනාවේදී නමුත් ඒ පසුබෑම තුලත් මම දකිනවා හැම හුස්මක්ම මම දකිනවා. ඔව් ඒක තමයි අපිට තියෙන එකම සැනසුම. එච්චරයි ගැලවෙම තියෙන්නේ. අපිට මේක එකන ස්තුති කරන කොට ඒක එකන බයින් කොට උඩපල්ලේ යන්න ගත්තොත් අපි සතිය පාවල දුන්නොත් වලිග හපාගත්තා වගේ. ඉවරයි. ඒ වෙන දිනු. ගාන කරගන්න නැති හිටියොත් එයා පරාදයි. ඒවට මම කියන්නේ රිමෝට් කන්ට්‍රෝල් කියලා. කවුරු ස්තුති කරනොත් උඩ දාන්න ගන්න. එතකොට අපේ කන්ට්‍රෝල් ඒ බටන් එක ප්‍රෙස් කරනොත් මෙහි උඩ දාන. ඒ නරක කියලා බටන් එක ප්‍රෙස් කරනොත් අපි අඬනවා. අපි ඒ රිමෝට් කන්ට්‍රෝල් එකේ බැටරිය උස්සන්න ඕන. ඌ බොත්තම් තද කරලා අපිට ගානක් නැහැ. සමිනහන්ස දැන් භාවනා කළා ගොඩක් භාවනා කරේ උඹට සමහර සියුම් කාරණා වැටහෙනවා මේ හොඳ නරක කියන දෙකම මෙන්න මෙතන තියෙනවා කියන එක. ඒක නැත්තම් නිවනක් නැහැ. අපේ කට්ටිය යන්න හදන්නේ හොඳ පැත්ත විතරක් නෙවෙයි. තනි රෝදින් බයිසිකල් බයිසිකල් එකටත් දෙකක් ඕනේ. රෝද දෙකක් තියෙන්න eBay. ජීජනසේ පළවෙනිම කට ඇරි ඒකටනේ මේ ජම්මචක්කප්පවතන ද්වේ මේ භික්කවේ අන්තා වබ්බජිතේන නසේවිතබ්බා. අපිට නම් හොඳ විතරක් දැනගන්න නිවන් යන්න පුළුවන්. ඒකකට alignment නැහැ. නරක දැකපු තරමට තමයි නිවන. ඒකට හොඳ කතාවක් මම කියනවා. නැත්තම් මේගොල්ලෝ නිකන් මේ මේක නිකන් වරොප්පුවට තරහට ගන්න ඉඳන් මේ කතන්දර කියනකොට ටික යාළු වෙන්නේ ඉඳා. අයියංගනේ බස් එකේ නිකන් හිටිය මිනිස්සෙක් හිටියලු මේ අම්පාරයන්. ඉතින් පට්ට අවුව. මේ බුලත්තරක් කකා ඉන්නකොට අනවුන්ස්මන්ට් එකක් කරාලු තාම පැයකට එන්නේ නැහැ බස් එක කියලා. ඒක මයියංගනේක සාමාන්‍ය හැටි. ඊට පස්සේ මේ මිනිස්සයා කඩේට ගියාලු. තේ එකක් බීලා එන්නම් කියලා. ගියාට පස්සේ කඩේ තියෙන ලොන්ත රත් වෙච්ච වඩේ වගේ. ඊට පස්සේ මිනිහාට වඩේ එකක් කන්න හිතුණා. ස්පඩිකක් අරගෙන ඒකට බුලත් පිට විසිකරන්නත් ලෝබයි. මුතත් පිට දකුණු හක්කේ තියාගෙන වඩේ කිටි වම් හක්කේ තියාගෙන වඩේ කෑල්ලක් හපලා තේක ප්ලේන්ටිය ගහනවලු මැදි. ආයේ වඩේ කෑල්ලක් කරනවා ආයේ ප්ලේන්ටිය ගහන මැදින් යනකොට වඩේ කිවරලා බුලත් පිට හක්ක එළියට දාගෙන බුලත් පිට කකා එළියට යනවා. අර වඩේ කිටිටයි මේ මේ බුලත් පිට මැදි ප්ලේන්ටිය ගහන්නේ. තේරෙනවද එහෙම කියනවා? එච්චරයි. ස්වාමිනාංශ is, is the fear ප්‍රශ්න නැහැ ඒ ෆියර් එකට ආන්සර් එකක් තියෙනවා අපිට පේනවා බය චකිතේ ද්වේෂය වික්ෂිප්ත භාවයේ තියෙද්දි මට ආනපන ඉන්න පුළුවන් මෙතෙන් බුදුහාමුදුරු කිරේ ධර්ම කිරේ සංඝයා කිරේ ශ්‍රද්ධාව ඉල්පෙන සත්‍ය ඉල්පෙන ගතිය ඒ තියෙද්දි මැද ආනපන තියෙනවා ඒ නිසා ආනපන තමයි මැද මාර්ගය මේ දෙක අන්ත දෙක. මේ දෙක නැත්තම් ගමනක් ඇත්තෙම නැහැ කියලා හිතන්න. මේ දෙපැත්තේ කක්ක නැත්තම් කියන්නේ බර දෙක නැත්තම් කඹේ විදින මනුස්සයා පොඩ දෙකක් ගත්තේ නැත්තම් යන්න බෑනේ. කඹේ මනුස්සයා දිග පොල්ලක් අරගෙන මාංගු කරන්නේ. ඒ වාංගුවේ නෑන්නේ. ඒ නිසා අපි බෞද්ධයන් මේක අල්ලන්න බෑ. බෞද්ධයයි තන හැම වෙලාවෙම භාවනා කරනකොට බුද්ධ ධම්ම සංඝ කෙරේ ශ්‍රද්ධාව වැඩෙන්න ඕනේ කියලා. නෑ. අනිත් පැත්ත හොඳටම එනවා. ඒක හරි හරි දියුණුවක් ඒක හිතේ මොලේ දකුණු පැත්ත වම් පැත්ත දෙකම වැඩ දැන්. අපි මෙතෙක් කල මේ මේ සැප හොයන ජීවිතයකනේ මේ අපි ඉන්නේ ඒක දැන කරකවන බල්ලෝ වගේ. සැපද අපේ විතර නිවර නැහැ. දුකක් දැනගෙන ගණන් ගන්න තමයි සතිය තියෙනවා. ඇවිදිනකොට මේ ශද්ධාවත් එනවා. ඒත් එක්කම ද්වේෂයක් එනවා. නැත්නම් අශ්‍රද්ධාව වෙනවා. මේක කියලා තියෙනවා ඕකට ඒක ඇත්තට බරපතල වැඩි අස්සද්දේන කම්පතිටි සද්ධා බලං කියලා. යම් කිසි කෙනෙකුට අශ්‍රද්ධාව ඇවිල්ලා කවුරු හරි මොනවා හරි මට කියලා එහෙම නැත්නම් බුද්ධ ධර්ම කවුරු හරි බැනලා එහෙම නැත්නම් මට මොකක් හරි අහිතක් හිතලා වූ ඒකට කම්ප නොවෙනවනම් ඒක තමයි සද්ධා බලය කියලා කියන්නේ. කම්ප වෙන කෙනා ඕන කෙනෙකුගේ වචනට වැටෙනවා. එනිසා මායя හොල්ලනවා. පිටියක් මැදපත්තු කරපු පහන් දැල් වගේ ඒ උලම් පාට එහෙට යනවා මේ උලම් පාට මෙහෙට යනවා. ඉතින් කවදාවත් පහන් දැල් උඩින් නෑ. ඕකට චිමිනියක් දැම්මයි කියලා හිතන්න. චිමිනියක් දැම්මට පස්සේ එහෙන් මේ උලම් ගැහුවට ප්‍රශ්නේ නෑ. දැල් උඩටමපත් වෙනවා. සතිය තමයි චිමිනිය. සතිය දැම්මට පස්සේ සද්ධාවත් වෙන ඒ සතියවත්. දුස්සද්ධාවක් කරන ඒ සතියවත්. ඒක නිකන් අෂ්ටලෝක ධර්ම පිළිබඳ පළවෙනි පාඩම වගේ. ඒක හරිය අමාරුයි මේ සදාචාරවාදියාට තේරුම් ගන්න. ශ්‍රද්ධාවෙන් තේරුම් ගන්න එක නම් තේරුම් ගන්න බෑ. මං කියන්නේ යට නිවන් දකින්න බෑ කියලා. සද්ධානුසාරීකමක් තියෙනවා. නමුත් මේ පැත්තේ තව ගමනක් තියෙනවා. මේ දෙකම තියේදී සද්ධාවේ අශ්‍රද්ධාවේ දෙකම තියේදී සතිය පවත්වන්න පුළුවන්. ඒක තමයි සතිය තියෙන සුවිශේෂම ලක්ෂණය තමයි. ඔය මොන જાති කෙරුවත් සතිය පවත්වන්න පුළුවන්. කවදා හරි හිතන්න ওই දෙක නෙවෙයි මරණ වේදනාවේ ඉඳද්දී සතිය පැවැත්වුවයි කියලා. එදාට පහුවෙන්ද තමයි නිවන් දකින්නේ. ඊට පහුවෙන්ද තමයි සෝවාන් වෙනවා නේද සෝවාන් වෙන්නේ. මරණ වේදනාවත් හරහා යනවා. දැන් අපිට වෙලා තියෙන මරණ වේදනාව ඉන්දිස්ල මැරලා යනවනේ. මාසුචි පිට පිට වෙනවා. මූත්‍ර පිට වෙනවා. මේ මරණ කියලා දැකලත් නැහැ තාම. එනවා කියලා පණිවිඩය එනකොටම කට්ටියට බඩේලිය යනවා කොළ බොක්කත් එක්ක. මේ ඕකදී පොඩ පොඩ ඔයගේ ටික ටික ටික ටික කාගෙන කාගෙන යන්න මරණ වේදනාව ආවත් මොනවා කිව්වත් ඒ නෑ වුණා වගේ කරගෙන යන්න පුළුවන්. ඒ නිසා මේක ඉදිරිපත් කරවට මම ස්තුතිවන්ත වෙනවා. මොකද ඉදිරිපත් කිරීම සමබරව ඉදිරිපත් කරලා තියෙනවා. ඉස්සරහටත් ওই වගේම ඉදිරිපත් කරන දෙපැත්ත ඉදිරිපත් කරන චිත්‍රය. නැත්තම් අපි මේක ඒකපාක්ෂිකව ලියන්නේ. ඒකපාක්ෂිකව ලියන කිසිම කමටහන සුද්ධ වෙන්නේ නැහැ. මොකද මේ ලෝකෙ නෑ එහෙම එකක්. මේ ලෝකේ හැම වෙලාවෙම ශ්‍රද්ධාව තියෙන හැම තැනම අශ්‍රද්ධාව තියෙනවා. ඕනේ පහනක් පත්තු කෙරුවොත් පහනේ යටට පහන විසින්ම අන්ධකාරයක් උදාහරණවනේ. දැකලා තියෙනවා. ඕනේ ඊටිබන්දව පත්තු කරලා ගහන්න ඊටිබන්දව තමන්ගේ මුලට අන්ධකාරයක් දාගන්න. පහනක් පත්තු කරලා තියෙන පහන අනිවාර්ය පහන බලවත් නම් අන්ධකාරය බලවත්. අපිට කවදාකවත් අන්ධකාර කාලේ පේන්නේ නැහැ. අපිට පේන්නේ පහනේ ආලෝකයක් දෙනවා කියලා නෑ. සූර්යාගෙන් අර කිසිම ආලෝක ප්‍රභාවයක් නැහැ. තමන්ගේ හේව නැල්ල පෙන්වන්නේ නැති. අපි කවදාවත් දැකලත් නැහැ. ඒ දාහකල් නිවනකුත් නැහැ. එනිසා මේ ලෝකේ සම හොඳ නරක සම විසම සද්ධාව අශ්‍රද්ධාව සමෝසේ තියෙන. අපිට අශ්‍රද්ධාව දකින්න එක නරක දැනුවෙන් තිබිලා නොදක හිටියොත් ඒකට අන්ධකාරය කියලා කියනවා අවිද්‍යාව කියලා කියනවා මෝඩකම කියලා කියනවා තකතිරුකම කියනවා. මේක අශ්‍රද්ධාව ශ්‍රද්ධාව වශයෙන් දකින්නවා සද්ධා සද්ධා වශයෙන් දකින්නවා නම් ගමනට අඩු අඩුම කැඩුම ලෑස්ති. හැබැයි ගමන ගියේ නැත්නම් කියන සතිය පැවැත්වුවේ නැත්නම් විශ්වාසයක් ඇති වෙන්නේ නැහැ. එදාට ওই වැඩේ gediy කුත් තියාගෙන බුලත් තිරකුත් තියාගෙන මැටි ප්ලේන්ටි ගන්න ඇති ඉගෙන ගන්න. අපි යනවා ඊගා ප්‍රශ්නයට. අවසරයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මම නිස්සරණ සෙවණට පැමිණි පළමු අවස්ථාවයි. මා සක්මන් භාවනාව කරන විට gedara අනිත් අයත් එක් කරගෙන ඉන්න ඕන කියලා නිතරම මතක් වෙනවා. පරියංග භාවනාවේදී කකුලක් සහ අතක් හිරිවැටෙනවා. දිගටම භාවනාව පුරුදු වෙනකොට අඩු වෙලා යයි නේද? ඔය ඉතින් කම්බේ ඇවිදින කොටයි පීනන කොටයි කටරක් දාගෙන කරන්න බෑ කියනවනේ. එනිසා මේ විපස්සනා ගමනක් යද්දි දෙවන්නේක් ගැන හිතුවනම් කක්ක තමයි. ඒක කවදාකවත් උදකලාව කියන එක තේරුම් ගන්න හම්බෙන්නේ. ඒ නිසා අපිට අර ගමරාල දිවි ලෝකයේ කතාව තමයි කියන්නේ. ගමරාල අලියගේ වලිගේ ලීලා දිවි ලෝකෙ ගිහිල්ලා ආපු දවසේ කිසි කරදරයක් වුණේ නැහැ. පහුවෙන්ද අඹුවට කිව්වා. ගම්මා අයියා. ඔබ දන්නා යෝධිය හරි වැඩක් වුණානේ. මං ඊයේ ගියා මේ වංගෙඩි ඇවිල්ලා තියෙන මොනවද කියලා බලන්න වංගෙඩියක් නෙවෙයි නෙවෙයි මේ ඇතාන ඇවිල්ලා තියෙන්නේ මේ සක්‍ර දෙවිඳුරගේ ඇතා අනේ අයියෝ මට කියන්නේ නැතු ඔයා ගියා නැති විලෝකේ එහෙම කරන්න එපා අයියෝ අද යනවනම් මටත් කියන්න කියලා ඉතින් ගමනට ගෝ කාටවත් කියන්න එපයි කියලා. මෙයා කිව්ව කාටවත් කියන්න කියලා අල්ලපු ගෙදෙට විතරක් කිව්වා. අල්ලපු ගෙදර මනුස්සයා එයාගේ මනුස්සයාට කිව්වා. ඉතින් අන්තිමට බලනකොට ගමරාල දන්නෙත් නැහැ. ගිහිල්ලා ගමරාල කොහමද අලියාගේ වල් කියනොට මෙන්න ඇඹේනි ඇවිල්ලා එල්ලුණා. මෙන්න අල්ලපු ගෙදර ඇවිල්ලා එල්ලුණා. ඔන්න අම්බල ගෙදර මනුස්සයාගේ මනුස්සයා එල්ලුණා. ඊට පස්සේ එයාගේ හොර ගෑණි එල්ලුවා. ඉතින් කට්ටිය දිගට යනකොට යනකොට ඒත් ප්‍රශ්නයක් නැහැ එතාට. කට්ටිය කතා කරලා ගම මාත්‍යෝ ඒ දිවි ලෝකේ රත්තරන් මයින් කුරුණිය කොච්චර සයිස්ද කියලා. මේ මෙච්චරයි කියනකොට ඔක්කොම අය හේනේ තමයි. කට්ටියත් එක වහ කණ්ඩවත් බෑ. ඉල්ලගෙන කනවා. නිසා කොයි වෙලාවක හරි අපි ඉදිරියට යන්න හදනකොට එදිට සංසාරේ අපිත් එක්ක ආපු කට්ටිය ඇවිල්ලා කොක්ක ගන්න. ඒක නිසා මේ බහුවචනේ නිවන් දකින්න බෑ. නිවන තියෙන ඒක වචනේ. මම දැන් මේක දැක ගන්න. ඒ දකින්න එක දැක්කයි කියලා ඒක අකුසලයකුත් නෙවෙයි. ඒ ස්වභාවය. ඊට පස්සේ අපිට හිතෙනවා මේ අන මේ ඥාති විතක් ආවහම ඒතර කෙලස් නෙවෙයි මේ ප්‍රධාන වශයෙන් කියන රාග ద్వේෂ මොහ නෙවෙයි ඥාති විතක්. අපිට පේන්නේ මේක හොඳ දෙයක් කියලා. ඊට පස්සේ ඥාති විතර්ක දිගේ යන්නේක උපක්ලේශ ධර්මයක් වංචනික ධර්මයක්. පරානොද්දායත පරිසංවිත විතක් වෙන්න පුළුවන්. ඥාති විතර්ක වෙන්න පුළුවන්. ආපු ගමන් මනුෂය ගමනේ ඉතින් නතර වෙනවා. ඊට පස්සේ මේකත් එක්ක යනවා. මේ ලියන්න හදිච්ච එක ලොකු දෙයක්. ලියන්න හිතිච්ච එක. ඕනෙම කෙනෙකුට මේක වෙනවා. ඒක නිසා අපිට මේ තමන්ගේ කටයුත්ත කරගෙන යන්න බැරි මේ මෙව්ව දිගේ ගියාට පස්සේ දැන් මං ඉන්නේ වැරදි පාරක් කියලාවත් දන්නේ මොකද සමාජ ධර්මයක් වශයෙන් කියනකොට නාය ඥාතින් යන හිටෙනක හොඳයිනේ එනිසා ඕනෙම භාවනා පොතක ලියලා තියෙනවා යම් මට්ටමකට භාවනා කරනකොට තමන්ගේ දෙමාපියෝ සීපත් වෙනවා ගුරුවරු සීපත් වෙනවා යාළුවෝ සීපත් වෙනවා අනේ මට ඊයත්තන පොඩ්ඩක් මේක කියලා දෙන්න නැත්තම් වටිනවනේ කියලා හිතිච්ච ගමන් යා හොරෙන් ගිහිලා ලාම්පපත්කල හොරෙන් ලියනවා ලියුමක් මට නම් තන හරි ගියා ඇද්දේ නම් හරි කියලා ඉතින් පටන් අරගත්තට පස්සේ කොහේ යනවද මොන කරනවද දන්නේ ඒ නිසා මෙහි ආවට පස්සේ අපි සෙල්ෆෝන් එක අයින් කරා එක්කෙකුට එකෙක් කතා කරන්න එපයි කියනවා. ඒක නිකන් පේන්නේ මරණ දඬුවමක්. ඒ නිසා මේක වෙනවා මේක ස්වභාවය හැටි. ඒ නිසා අපි හුදකලාවද කැමති වෙලා තියෙන්නේ, නිස්සද්ද භාවයද කැමති වෙලා තියෙන්නේ, විවේකයද කැමති වෙලා තියෙන්නේ කියලා දැනගන්න පුළුවන් එනේ භාවනා කරනකොට විතරයි. ඉතින් ඔය වගේ වෙලාවක මරණ වෙලාවේ කවුරු හරි සිහිපත් වුණා කියන්නේ මොකද වෙන්නේ? ඉතින් ඊට පස්සේ ගෙදර මිනිස්සු මල පෙරෙතෙක් ආවයි කියලා ඉතින් දෙහි කපනවා. ඉන්න කන්නම් අම්බේ නැන්දම මාමා කියන හුරතල් කරනවා. මැරිලා හැම යන්නකෝ ගෙදර බලන්න. අරුන් කුප්පිය වලට දාලා මොහොදු හත් කරෙන් එහා වැතර ගිහිල්ලා දානවා. තා කට්ටඩිය ගිහලා ලොබ්බෙර ගහලා නටනවා. ඔය තේනියද ඔක්කොම ඔය මරණ සාතික දෙනකම් විතරයි. ඊට පස්සේ නිකමටවත් අඳුරුන් කොපට ගෙදර එන්න එපා. මලපෙරේතෝ කියලා කියන්නේ. ඉතින් ඒ නිසා මේ ඉන්න වෙලාවේ වැඩේ කරගන්න අමාරුයි මම දන්නවා මේ ඉදිරි ඉඳලා ආපු ගමන් ඕවා එක සැරේම කේල් කිඩි ඉදින් නැතුව ඉතින් පොතු අරින්න අමාරුනව එතකොට කැපෙනවා එන්නේ ඉන්නම ටික කාලයක් ගියාම මට තියන්නේ දිච්චාම පොතු අරලා කන්න ඕන නැත්නම් ලෙල්ලත් ඒක ඇවොත් කෙහෙල් කනවා කියලා කියන්නේ කෙහෙල් කනවා කියලා කියන්නේ මී හරකොණ්ඩ මී හරකොණ්ඩ කෙහෙල් කපනවා කියලා කියන්නේ මිනිහා කනකොට කන්නේ පොත් ඇරලා පොත් ඇරෙන්ටි ඉදෙන්න ඕනේ නිසා මම දවසක් යනකොට ඊට පස්සේ කියලා තිනවා ඉස්සරහට යනකොට මේක අඩු වෙයිද කියලා අඩු වෙයි කියලා මේකටත් කියලා. අපි උත්තර දීලා අපි මේ ප්‍රශ්නේ ඉවර කරමු. අවසරයි අපි හඳුනන්නේ. ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ මාස කිහිපයක සිට භාවනාවේ යෙදෙන අයෙක්මි. භාවනා අධ්‍යක්ීම් මෙලෙස ඉදිරිපත් කරමි. සක්මන් භාවනාව. වැලිමලුවේදී මම දකුණ වශයෙන් නික්මන ආරම්භ කරන සක්මන ආරම්භ කළ අතර ඉතා සුළු වේලාවකින් පා එසවීම ඉදිරියට ගෙන යාම තැබීම ක්‍රමානුකූලව මෙනෙහි කෙලිමි. විවිධ විවිධ සිතකින් ශබ්ද දර්ශන ආදීන් වරින් වර බාධක ආවත් ආයාසයකින් තොරව ඒ බාධා ඉවත් විය. කකුලට පතුලට දැනෙන රළු සීතල ස්වභාවයත් මනමින් හඳුනා ගතිමි. අවුව නිසා පිටිපතුලට දැනුණ සියුම් රස්නය පවා ඇඳින ගතිමි. ලනුපැදුරේදී දැනෙන ස්වභාවයෙන් ඒකාකාරී බවක් දැනින. වරින් වර අති අනිච්ඡානුභව ඉබේම හා වාඩි වෙන තැබෙන බවක් දැනගතිමි. පියවර කිහිපයකි. පරයන්ක භාවනාව වාඩි වී සිත ටික වේලාවකින් ඉබේම සිත නිසංසල වේ. එසේ සිටින විට ඉබේම පිම්බීම හැකිලිම මනසට ඇතුල් වෙන අතර ආයෙත් එය නොදැනී සිත නිසංසලව වෙනවා. මෙම తত্ত্বය කඩින් කඩ සිදු වෙනවා. ඇස් දෙපසින් තෙරපීමක් සහිත වේදනාවක් නළල දෙසට ගමන් කරත් નિરાයාසයෙන්ම නැති වෙනවා. කොන්ද දෙපසින් ඇතිවන වේදනාවක් නිසා භාවනාව දිගටම පවත්වාගෙන යෑමට අපහසු වුණා. ඉරියව් වෙනස් කිරීම මෙන්ම නැගිටීමට පවා සිදු වුණා. මේවා බාධා වුණත් නිත්‍ය ලෙසට පවතින්නේ නැති බව සිතා නැවත නැවතත් භාවනාවට වාඩි වුනිමි. වැඩි දුරටත් උපදෙස් පතමි. ඔබ වහන්සේට දීර්ඝායුෂ පතමි. ත්වන් සරණයි. මේ විදිහට එන බාධා නතර වෙන්නේ බාධාත් එක්ක හැපුණොත් විතරයි. මුති හැප්පෙන්නේ නැතු ඉගෙන ගන්න කලාව තමයි අපන්නක ප්‍රතිපදාව, අවිරුද්ධ ප්‍රතිපදාව කියන්නේ තිංගා කල්යනා. මොකද අපි මුළු සංසාරෙම කරලා තියෙන්නේ එනිනෙකත් එක්ක හැප්පිලා. එනිනෙකත් එක්ක ගැටීම තමයි වෙලා තියෙන්නේ. ඒ නිසා ගැටෙන්නේ නැතුව ඉන්නවා කියන එක ලේසි නෑ. නමුත් මම මේකට නෙමෙයි මතු කරන්න හදන මේක යම් සටහනක් යම් තැනක සඳහන් වෙනවා. වරින් වර වරින් වර හුස්ම නතර වෙලා නොදැනීම යනවායි කියලා ඒ ජවනිකාවේ ඉවර වෙන වෙලාව නොදෙනී ගිහිල්ලා ආනපන සංසිඳිලා නැවත කයට හිතේන වෙලාවේ නොදැනෙන තැනක ඉඳලා නොතේරෙන තැනක ආය දැනීමක් මතුවෙන අවස්ථාව පිළිබඳව මම මේ කියන කාරණාව තේරෙනට තේරුම් ගන්න හොඳට බලන්න පුරුදු වුණොත් භාවනාවේදී භාවනාව බොහෝම ලොකු දිමුණක් ඇති වෙනවා. ආනපන නොදැනී ගියාට පස්සේ බොහොම ශාන්තියක් ඇති වෙනවා. මොනක්වත් නැතුව. ඊට පස්සේ ආයේ ඉබේම දැනීමක් එනවා. ඉබේම අරමුණක් එනවා. ඉබේම හිත අපෞසරයක් තේරුම් අරගන්න තියෙනවා කියලා. අන්නේ නැති වෙච්ච තැන ඉඳලා ආයත් ඇති වෙන තැන සඳහන් කරලා තියෙන නිසා මම හිතනවා මම මේ කියන එක ඒ ලියුපෙක්කනට තේරුම් ගන්න පුළුවන් වෙයි කියලා. අන්නේ නැවත ආවට පස්සේ මොන කීයටද හිත යන්නේ? කොහොමද ඉදිරියට නැවත ආවට පස්සේ කොහොමද ඉදිරියට භවනා කරගෙන යන්නේ කියන එක සටහන් කරන්න පුළුවන් නම් සඳහන් කරන්න පුළුවන් නම් ඒ යෝගාවචරයට ලොකු භවනාවේ ඉදිරි ගමනක් ඇති කරන්න පුළුවන් මේ ලියුපෙක්කන කැමැතිද අත උස්සලා ඒ ටිකක් ඒ බවක් මම මේ කියන එක වැටහෙනවා නම් සභාවට ඉදිරිපත් කරන්න. මේ ලියපු එක නට මම මේ මතක් කරන්නේ. ස්වාමීන් වහන්සේ මම මාලා කරන්න වාඩි වුණාම හිත නිකම්ම නිසංසල වෙනවා. ඒ ටිකක් වෙලා ඉන්නකොට තමයි ආයතර පිම්බීම හැකිලිම මතුවෙන ගන්නවා. ඒ ඔස්සේ ටිකක් දුර යනකොට ආයතර පරණ තත්ත්වෙම ආයත් වෙනවා. ඔය වගේ කැඩි කැඩි කැඩි කැඩි යනවා. ඉන්නේ පොඩ්ඩක්. දැන් පිම්බී මහැකිලිම මතුනට පස්සේ පිම්බී මහැකිලිම දිගේ පවත්තා යනකොට පිම්බී මහැකිලිම නොදැන්න මට්ටමට එනවා කියන දේ කියවෙන. ඒ සමහරට. ඔව් ඊට පස්සේ නැවත ආය දැනීම එන තැන තමයි මට දැනගන්න ඕනේ. පිම්බී මහැකිලිම නතර වෙලා නොදැන්න තැනකට යනවා. එහෙමින් දැති ආයතරයක් දැනීමක් එනවනේ. ඒ එන දැනීම ආයතරයක් අන පිම්බී මහැකිලිමට දෙන්නේ, කයට දෙන්නේ මොන වගේ අරමුණක් එල්ලගෙනද ආ එල්ලි මොන අරමුණක එල්ලීගෙනද නැත්නම් මොන ආලම්බණයක් ඇතුවද නැවත හිත එන්නේ දන්න තත්ත්වයට ඒ පිම්පීම හැකියිම ඉවර වෙනකොට ස්වාමීන් වහන්සේ එන්නේ මටම දැනෙන මම දැන් නිසංසල වුණා කියන මට්ටමට ඒක හරි ඒක ඉවර වෙන තැන මං ආන පිම්බීම හැකියිම නොදැනී ගිහිල්ලා නොදැනීම ඉවර වෙන තැන දැනීමක් එනවනේ අන්නේ දැනීම එනක සීකරන්න පුළුවන් මට කියන්න අමාරු දෙයක් කියන්න අමාරු කියන්නේ මම මේ පෙන්වන දේ තේරෙන්නේ නැතිකමද එහෙම නැත්නම් එහෙම දෙයක් තාම බලපු නැති එකද මට එක මම එහෙම දෙයක් විමර්ශනය කළා නෑ කියලා හිතෙනවා ඒ ඒ පිළිබඳව බලලා නෑ කියලා තමයි ඒක තමයි කමටහන් සුද්ධ කරනවා කියන්නේ අපිට අරමුණු එමින් යමින් තියෙනවා කොයි අරමුණක් ප්‍රශ්නයක් නෑ අපි මෙතෙන් පිම්බි මැකිලිම ගමු පිම්බි මැකිලිම පාත්තගෙන යනකොට ඒකෙන් එක සිවුම් වෙනවා නම් ලෑස්තිලා යන්න ඊට පස්සේ ගිහිල්ලා යන්නේ නැත්ැනකට යනවා ඊට පස්සේ තියෙනවා මේ ලෝකේ නෙමෙයි මම ඉන්නේ මේ ලෝකෙම ඉන්නවා මේ ලෝකෙ නෙවෙයි. මේ තමයි බුදුහාමුදුරුවෝ කියන්නේ. මේ තමයි ධර්මය කියන්නේ. ඊට පස්සේ ආයෙසර මේ ලෝකෙට ගෙනත් දානවා. නොදැනිල දැනීමට එනවා. අන්නේ දැනීමට එනකොට එන්නේ පිම්බීම හැකිලීමටද, කයටද, කලබල වෙලාද, සතුටෙන්ද, අනේ නැත්තම් හොඳ තැන ඉඳලා නරක තැනට ආවා කියලාද කියන ඒ ගතිය තමයි මම කියන්නේ. මම මගේ තියෙන දැන් රුචර්චු කන් ටික තමයි මේ පෙන්වන්නේ. ඒ නිසා නැති වෙච්ච තැනලා ආපහු එනකොට හොඳට දිහා බලන ඉන්න ඒ චිත්‍ර දිහා ඒක තමයි කමටහන් සුද්ධ කරනවා කියලා කියන්නේ. එතන මට සතුටක් ඇත්ත වශයෙන්ම මේ සතුට මේ සතුටක් තමයි ඇති වෙන්නේ. ඒ වෙනස් වෙනකොට වෙනස් වෙනකොට කියන්න ගියොත් මගේ එක මං කියන කාරණා එච්චර පිස්සුද. මට ඕන කර තියෙන අරමුණක් නැති තැනක ඉඳලා නැවත අරමුණට අවදි වෙන වෙලාවක් එනවා. දැනීමක් එන වෙලාවක් එනවා. සංඥාවක් එන අන්නේ සංඥාවට දැනීමට අවදි භාවයට එන තැන විස්තර සහිතව බල්ල විස්තර මට කියන්න කියන එකයි මම කියන්නේ. ඒක ඒක ඒකට පුදුමාකාර ලෑස්තියක් තියෙනවා. ওই නිකන් ආවට ගියාට බල බල බෑ. දෙයටම ලෑස්තිලා යන්න ඕනේ. අරමුණ නැති වෙන එක සාධාරණයි. මම බලනවා නැවත අරමුණට එන්නේ ඇයි. එහෙම නැත්නම් උදේපාන්තර නැගිටතර පස්සේ අවදි වෙච්ච ගමන් ඇස් දෙක අරින්න ඉස්සලා දැනගන්න මම අවදි වුණ බව දන්නේ කොහොමද කියලා. ඊට ඉස්සලා මම හිටියේ නෑනේ. ඊට දැන් මම ඇති වෙනවනේ. ඒ මම ඇති කරගන්න අපි එක එක සලකුණු ගන්නවා. දැන් නිසනෝනේ නැගිටලා බුදියන්ලා ඊයරා බුදියලා උදේවද ආන්ද නිසනෝනේ නැගිට්ටාම මේක කලකොලයිනේ දැන්. gedara නෙවෙයිනේ. ඒකට අපි ලකුණු ගන්නවනේ. මොකක් කියලා දාවේ කියලා අන්නේ ලකුණු ගන්න වෙලාව පොඩ්ඩක් බලන්න පුළුවන් නම් අපි ලොකු සාංචින්න කාලේ කියනවා අවදි වෙච්චි බව දැනගන්න එක ඊට පස්සේ ලකුණු ගන්න ඇස්සරින එක දෙක අවදි වීමත් දෙකට කඩලා කරන්න. හිත අවදි වීම එක ඊට පස්සේ ඇස් දෙක අරලා බලනවා අර නොදන්න භාවයට ලකුණු ආරම්භ දෙනවා. අපි දැනනේ මම ඉන්නවා. මැරිලා නැහැ. මේ ඉන්නේ අර අහවල් තැන කියලා ලකුණු ඒකම සිද්ධ වෙනවා පරියන්කේදී 10 12 වතාව. නැති වෙන නිින්ද යනවා වගේ එනවා ආයේ සීයනවා. ආයේ නිින්ද නැති වෙනවා ආයේ සීයනවා. ඒ ඒකදී නැවත 100ට පැමිණෙන වෙලාවේදී Tamanට ඇති වෙන්නේ බයක්ද? Tamanට ඇති වෙන්නේ සන්තෝෂයක්ද? Tamanට ඇති වෙලා තියෙන දැන් ආපු අරමුණ පිඹීම හැකිලීමද? කයද? මොකද්ද කියලා බලන්න සුළු යනවනම් ඒක පුදුම පුදුම එකලසක් කියලා කියන්න පුළුවන් හිතේ. නිසා ඒක දක්නාසුළු යන්නේ ඒකට තියෙන එකයි මේකයි. ඒකට පාර කපන්නේ මේකයි. අරමුණ නොදෙනී යනකොට බය වෙන්න එපා. මේ භාවනා ජීවනක් කියලා හිතා ගන්න. කෙලෙස් අඩු වීමක් කියලා හිතා ගන්න. ඒකල දැනගන්න නොදෙනී නෙවෙයි නැත්තරම නැති වෙනවා. ආ ඒ ප්‍රශ්නේ. ආයෙන වෙලාවේදී මට බය නැතුව එන පේන පේන දේ දක් ගන්න පුළුවන්. එහෙම නැත්නම් පේන දේ විස්තර කරන්න පුළුවන්ද කියන එකයි මම මේ කියන්නේ. ඒ සර්. මම හිතනවා මම කියපු දේ තේරුණා. තේරුණා. කියන්න බෑ නේ තේරිච්ච දේ. සංස මට මම තේරුම් ගත්තේ දැන් මට අර වගේ සිත නිසංසල වෙලා ඊට පස්සේ පිම්බේ හැකිලිම පටන් ගන්නවා ඒ දෙක අතරතුරදී මගේ මනසේ ඇති වෙන තත්ත්වය මොකද්ද කියන එක දැන් මම තේරුම් ගත්තේ මම විශ්තර කරන්න හදන එක නෙවෙයි මම විශ්තර කරන්න හදන එක මම නැවතත් කියන උත්සාහ කරනවා නම් පිම්බේ හැකිලිම තේරිලා පිම්බේ කරන ගෙවෙනකම බලන්න අතරමැද தත්යක් නෙවෙයි ඊට පස්සේ ගෙවුනට පස්සේ කොච්චර ලහරි ඉන්න දීලා ආයෙ පණින වෙලාවක් එනවනේ. ආයෙත් පිම්බි මෑකිලිම මොනවාරි අරමුණකට ගන්න වෙලාවක් එනවනේ හිත. අන්න එන වෙලාවේදී බයකින්ද මට ඇති වෙන්නේ, චකිතයක්ද ඇති වෙන්නේ, සතුටක්ද ඇති වෙන්නේ, මොකක්ද අරමුණ වෙන්නේ කියලා බලන එක. නිින්දෙන් අවදි වෙච්ච ගමන් මොනවද පේන්නේ කියලා කියන්න. ආයතෙන්ද ස්වාමීන් වහන්සේ මට අත්වසේ ඇති උනේ දැන් නිසංසල වෙලා ආයදා එනකොට මට අත්වසේ නික කලකිරීමක් වගේ දෙයක් ඇති වුණා. ඇයි මේ මම නිසංසලා ඉන්න මොනසයට මොකටද මේ මේ මේ වගේ දේවල් දකින්න අවශ්‍ය මොකටද කියන එක. මොකද මම නිශ්චල වෙලා ඉන්නේ ආයෙත් මට මොකටද මේ මේ වගේ දේවල් බල බල ඉන්න අවස්ථාව එන්නේ මොකටද කියන්නේ? ඒක බයක් වගේ දෙයක් අන්න එහෙම දෙයක් ඇති වෙනවා. ඔය යන්දන් තුන් සැරයක් කණ්ඩ ගන්නකොට තේරෙනවා. ඒක ਸਰවඥාන්සේ සඳහන් කළා තියෙනවා යම් වෙලාවක යෝගාවචරයා අරමුණ නැති කෙලෙස් නැති විවේක තැනකට ගිහිල්ලා ආය අරමුණු සහිත කෙලෙස් සහිත තැනකට එන වෙලාවේදී ඒක පාරට යාට කටුකොහලක් ඇතුළට වටනවා වගේ එහෙම නැත්නම් මේ කැපිච්ච තුවාට ලුණු ටිකක් වටනවා වගේ තේරෙනවා. තේරුණාට තේරුණ ගමන් එයා පශ්චාත්තාප වුණොත් එයාට කරන්න තියෙන දේ තේරෙන්නේ නැහැ. කලබල වෙනවනේ. ඒ වෙලාවේ පශ්චාත්තාප වෙන්න එපා. මේක භාවනාවේ අනිවාර්ය වැදගත් අංගයක්. උකට යන්න අරින්න ඊට පස්සේ මතුරන්නේ කියනවා එහෙම. ඒතං සන්තං ඒතං පනීතං යදිදං උපේක්ඛා. ය සාන්තය, ය ප්‍රණීතය එනම් මෙතෙක් පැවතිච්ච උපේක්ෂාව. දැන් ඉන්නේ අපි කටුකොහලකනේ, අරමුණකනේ. අරමුණු කොයි එකත් වස. අරමුණු කොයි එකත් කෙලෙස්. ඒක නිසා අර කෙලෙස් නැති තත්ත්වයට යන්න දැන් පින දිනවනේ දන්නවනේ. එනිසා හිතින් කියනවා කලබල වෙන්නේ නැතුව දැන් නම් කෙලෙස් එක තමයි ඉන්නේ අරමුණක තමයි ඉන්නේ බය වෙන්න එපා ඉත්නරක් කරගන්න එපා. තිබිච්ච සාන්ත ප්‍රණීත භාවයේ හොඳයි කියලා අර තියෙන අරමුණම ආයෙ මෙනෙහි කරන්න පටන් ගන්න. එතකොට ඒකත් ගෙවිලා ආයෙ සාන්ත තත්ත්වයට යනවා. ආයෙසරයක් වෙනවා කරේ අරමුණ. ඒකටත් කලබල වෙන්න එපා. ඒකත් භාවනා කරනවා. එතකොට ඒක ආයෙ සාන්ත තත්ත්වයට. ඒක හිතන්න එක පරියන්කයක් ඇතුළත මේ වගේ තැම්පත් වීම සහ ඇවිසීම් 10 12 වාරයක් සිද්ධ වුණා නම් 10 12 වාරයක් පැන්නට පස්සේ තේරෙනවා මේකට මම යවුනේ නෑ මේ හේතුඵල ධර්මයක් කියලා. තැම්පත් වෙන්නේ හේතුවකින් ඵලයකින් කලබල වෙන්නේ හේතු ඵලයකින් මට කරන්න දෙයක් නැහැ මට කරන්න තියෙන්නේ මේක දිහා බලා සිටීම පමණයි බලා සිටීමට වැද්දගත්ම කාරණා තමයි පශ්චාත්තාප වෙන්න එපා පෘත්තජනයාගේ වැඩිම පශ්චාත්තාපෙනේ මොනවා වුණත් අල්ලපු ගෙදර මිනිහක් මරනත් මේ ගෙදර මනස පශ්චාත්තාප වෙනවා උනේ නැත්තම් සවුතු ආර්යයන් වහන්සේලාගේ වෙලා තියෙන්නේ මොනවා වුණත් අත්ත පහකට ගණන් ගන්න මේන් thing is not to worry. කලබල වෙන්න එපා. Taman සතියෙන් හිටියේ නැත්නම් ඇයි එහෙම වෙන්නේ කියන එක තේරෙන්නේ නැහැ. සතියෙන් හිටියොත් තේරෙනවා කලබල වීම සහ තැම්පත් වීම ස්වයන් සිද්ධව සිද්ධ වෙන්නේ. අනිච්ඡානුකව සිද්ධ වෙන්නේ මම හිතනවා මේ මගේ දෝෂයක් කියලා නෑ. හේතුඵල ධර්මයේ තේරුම් ගන්න නම් කලබල වෙන්න ආරින්න ආය තැම්පත් වෙන්න. ආය කලබල වෙන්න ආන්න ආය තැම්පත්. අරුපාසකම් වගේ සද්ධා වෙන්න ආරින්න සද්ධා නැති වෙන්න ආරින්න. ආයෙ සද්දා වෙන්නේ නැහැ. සද්ද ඉති සද්දා වෙනකොට සතුටු වෙනවා කියලා කියන්නේ ඒක මගේ කරගන්න හරි. සද්දා නැතිකොට කනගාටු වෙනවා කියලා චික්කේ මං කරගත්ත දෙයක්. මං කරන දේවල් නෙවෙයි. ඔය තන්නේ කරම කලින් හදපු චිත්‍රපටියක් පෙන්වන්න. අපිට දැන් එඩිට් කරන්න බෑනේ. චිත්‍රපටිය හදලා තියෙන්නේ. උඹ තියෙන්නේ බලන එක විතරයි. අපි ඉතින් ඒක කරනකොට සතුට වෙලා සත්න විසිල් ගහනවා, තව එකක් කරනකොට අඬනවා. චිත්‍රපටය හදපේක දන්න මේ මැට්ටුන චිත්‍රපටි බලන්න. මේ කාට මතක දැන් මේ චිත්‍රපටය බලන්න කිය. ඌ අඬනවා. එහෙම කියනකොට තේනවා. ලාවට වාගේ. මට ඉස්සෙල්ලාම තිබුණා මේ බාහනා කරන මූණාරන් ඉස්සර සත්තු යනවා වගේ දඟලන කාණගතිය ගොඩක් ඇති වුණා. දැනුත් සමහර කර ඇති වෙනවා මේ මේ ඒක මට නවත්තන්න බැරි මට්ටමට එන අවස්ථා තියෙනවා. මට අතෝ ඒක නෙමෙයි ගැටලුව උනේ මට ගෙදෙද්දි මේ වගේ ප්‍රශ්නයක් ආවා මම ওই දීර්ඝිකල පොත්පත් ඒවා කියවනකොට ඒ ධර්මයේ සම්බන්ධ පොත්පත් කියවනකොට පටන් ගන්නවා කහන්න. ඉතින් මට අන්තිමට මම තීන්දුව කළා මේක මෙලක් වෙන්න ඇති කියලා මේ බෙත් විතර කල්පනා කළා. පොඩි කීමේක ගෑවයි පාර මේ එතකොටම එතනදී මට හරි ප්‍රශ්නයක් වුණා මේ මේ දැන් නිකන් පොත් කියවනකොට කහන්නේ මොකටද කියන එක. ඒක යන වාසිත ඔය ඇත්ත එක වහගෙන ඉන්නකොට කැහිල්ල આવොත් හොඟ දෙනෙක් අපි තුන මැස්සෙක් කාලා වෙන්නේ නැති මඳුරෙක් කාලා වෙන්නේ නැති ඒකට දැන් වතුර බින්දුවක් ඇටල වෙන්නේ කියලා අපිට අත කාලා බලන්න හිතෙනවානේ අත කාලා බැලුවට පේනවා එහෙම සමානට විලාට තියෙනවා සමානට නැහැ දැන් ඊට පස්සේ අර හිතේ ක්ලාස් වෙනකොට වෙන දෙයක් මේක ඒක පොතක් කියවන කියලා හිතේ ක්ලාස් වෙනකොටත් ඒකේ ඉන්න පටන් ගන්නවා ඒකට තමයි තේරෙනවා මේ අර භාවනා කරලා දිනු වෙන්න අරමුණක්ම තිබිය යුතු නැහැ බද්ධ පරියන්කේ මේ දිය යුතු නැහැ හිත එකලස් වෙනකොට මේ අපිච්චර්මේ ලබාන බෙරේ වගේ ඇදෙන්න පටන් ගන්නවා. ඒක දැනෙච්ච ගමන් අපි කරන්නේ අර භාවනාව මතක දාලා මේක කහන්න පටන් ගන්නවා. ඊට පස්සේ භාවනාවත් කැඩෙනවා. මාරය ඇදිනු බුදුහාමර පරාදයි. බුදුජනන්සේ කියන ඔබට ඕනනම් සද්ධා විදියේ සති සමාධි ප්‍රඥා දියුණු කරන්න කායේච ජීවිතේච අනපේක්ෂතාව පටපදි මේ කය තීන්නේ තිබේවා. ජීවිතේ තියෙන්න තිබේව නැත්නම් නැතිව මම යනවා මේක දිගේම කියලා අර ගත්ත එකලස ගත්ත සතිය ගත්ත සමාධිය ඉදිරියට යන්න අපිට කැපකරන්න වෙනවා මේ කයේ රුචර්චිකං කයේ සැප දුක් ටික අපිට මේ සංසාරේ ඇවිල්ලා තියෙන අපි මේ පොඩි දෙයකටවත් කය කැපකරන්න ලෑස්ති නැහැ ජීවිතේ කැපකරන්න ලෑස්ති නැහැ ඒක නිසා මායя පොඩි දේවල් වලින් අපි වටනවා ඒ පළවෙනි මේක තමයි මේ අපිෂ්චාර්මේ මතුවෙන උණුසුම් සිසිල් ගතිය වතුර වැටෙනවා වගේ, කූඹි දුවන්නා වගේ, කුඩල්ල දුවන්නා වගේ වගයක් එන්න පටන් ගන්නවා. ඉතින් කය ගැන කුමර කුමරි සැප හිවෙන කෙනාට පුදුම බයක් ඇති වෙනවා. ඒක කැප කරගෙන යන කෙනා මේ භවනා ඊගා මට්ටමට යනවා. ඊට පස්සේ තමයි ආරමුණක් සංසිඳන හැටි සංසිලන් හිස්තනට යනවා ආය විසිනවා ඒ වගේ මට්ටම් එන්නේ මේ භාවනා තියෙනවා එක එක ස්තර ස්තර කීපයක් යනෝනේ ආය කරනවා හිතන්නකෝ භාවනා ආය මුල ඉඳලා යන්න ඕන. කල්ලගත්ත ගැම්මේදී කියනවා නම් ලේසි. කැඩුනොත් ආය මුල කින්ද පටන් ගන්න අර අයනු අයනු කියාගෙන යන්න ඕන. හැබැයි තියාට ලේසි. ඒතරක් ගිය පාර වගේ. ඒ නිසා මේ ටික භාවනාදී කිසිම කෙනෙක් බලාපොරොත්තු වෙන්නේ නැති අබැග්ග අමලි එහෙම නැත්නම් අරියාදු වගේ හැබැයි මේ ඔක්කොම භාවනාවේ දියුණුවට ලකුණු අවසරයි අප්‍රාප්තනේ ගරුතර ස්වාමින් වහන්සේ ආස්වාස සිදුවන අවස්ථාවට ආස්වාස මෙනෙහි කරමි. ප්‍රස්වාස සිදුවන අවස්ථාවේ ප්‍රස්වාසය මෙනෙහි කරමි. ආස්වාසයේදී සිසිල් බවත් හුස්ම රැල්ල උඩතල්ල ළඟ වැඩි යන බවත් දැනුනි. ආස් ප්‍රස්වාසයේ උණුසුම් බවත් ආස්වාසයට වඩා කෙටියෙන් පිටවන බවත් මෙනෙහි කරමි. මෙසේ බොහෝ වාර ගණනක් දික හුස්ම හුස්ම කෙටියෙන් බවත් දැනුණ අතර කෙටි හුස්ම රැල්ලක් සෙමින් සෙමින් සිදුවන බව නිරීක්ෂණය වූයෙමි. ඒ අතර වාරයේදී සිතුවිලි ඇවිත් ඒ වායේදී තීරණ අරගෙන හැසිරුණ නමුත් නැවත ආස්වාසයට ප්‍රස්වාසයට සිත යොමු විය. පැයක් විතර ගත වූ විට එක පාරට හිතේ යමක් වැදුනාසේ දැනුනි. සිතේ තිබුණ ഘോഷාකාරී බව නැතිව සිත නතර වුණා වගේ දැනුණා. ආස්වාස ප්‍රාස්වාසයේ සහිතව සිදුවත්ම නොදැනෙන්නට පුළුවන් වුණා. වෙනස් වෙනත් කිසි දෙයක් සතුට නොවා අතර එසේ ටික වේලාවක් සිට පරියංකයෙන් නැගිටීමේ සක්මන් භාවනාවේදී සහැල්ලුවෙන් ඇවිද වාර කීපයක් ඊට පසු ඔසවනවා තබනවා යනුවෙන් යෙදුණෙමි. යටිපතුලට තෙත වැලි නිසා සීතල බවක් තෙත ගතියක් වැලිවල රළු බවක් දැනුනි. එයත් වාර ගණනක් සක්මන් යෙදුන විට සක්මනේ යෙදුන විට සෙමින් සිතින් পায় ඔසවනවා ගෙන යනවා පාය බිම තබන බව මනසින් දුටිමි. එය කිහිප නිින්ද ගිය වගේ දැනුණ දැනුණ තරම් සෙමින් සිදුවිය. සක්මන්නේ යෙදුන විටත් වෙනත් සිදුවීම් සිතුවිලි ආවත් ඒ එක්කම නැවත පාදයට සිත හසුරවා ගන්නට පර්යංකයට වඩා කෙටි කාලයක් පුළුවන් විය. එපමණයි. කියවන එකේ හරියට වරද්දනවා. ඒ නිසා ලීලා තියෙන සියුම් කරුණු පනිනවා. ඒ නිසා හිතලා උත්තර දෙන්නේ කොහොමද විස්තර ලිවීමේදී දක්ෂකමක් තියෙනවා. කරගෙන කරගෙන යන වැඩේ. ඉතින් ඒක නිසා මේ අතරමැද වෙච්ච සිද්ධි වාර්තාගත කරනකොට ජවනිකා මාරු වෙච්ච බව තමයි අහගෙන මේ ලියන එක නගම වෙච්ච වැරද්දක්. ඒ නිසා සතිය අඛණ්ඩ වෙන්න අරින්ද අඛණ්ඩ වෙන්න ඇරලා ඒ අඛණ්ඩතාවයේ හරහා හිතවිලි ආවත් වේදනාවත් ශද්ධාවත් ඉදිරිපත් කරගත්ත මූල කර්මස්ථානයේට දිගට බලනකොට මොනවද වෙන්නේ කියන එක කියන්න උත්සාහ කරලා තියෙනවා. ඒක බොහොම ප්‍රසන්නණීය ලකුණක්. නමුත් අතරින් මතරින් පනලා ගිහිලා තියෙන නැත්නම් සති ගිලිහිලා තිනවා. ගිලිනුව ගමන්ම ජවනිකාවට පෙළ පෙළ ගැස්ම වැරදිලා තියෙනවා. නමුත් ওই ක්‍රමෙමයි කියන්න තියෙන්නේ මේ තියෙන සතිය නෙවෙයි මෙයාට වැදගත් වෙන්නේ සතිය අඛණ්ඩ භාවය. ගත්ත සතියේ නූලක් දිගේ අත ඇදගෙන යනවා වගේ දගෙන යන්න පුළුවන් නම් ඔය දකින්න ටිකම ඔයිට වැඩිය බොහොම ලස්සන ජවනිකා බෙලක් පාටපත් වෙන්න පටන් අරගනි. ඒ නිසා නිසින්ින්දී ඕකම කරගෙන යන්න කරන ගණ ගමන් මේ ලියන වාර්තා වගේ නැතුව ඇතිවිච්ච දේ ඇතිවිච්ච අනුපිළිවෙල කියලා කියන්නේ මේකට. අනුපිළිවෙලින් වාර්තා කරන්න ගියාට පස්සේ Tamanට හිතෙත් කලකොල ගතිය අඩු වෙනවා. ඉදිරිපත් කරන එකත් ඍජු වෙනවා. අහගෙන ඉන්න එකටත් තේරෙනවා. එතකොට පෙළ ගැස්මක් ඇති වෙනවා. ඒ නිසා යන විදිය හොඳයි. දිගට මේ විදිහටම අඛණ්ඩ සත්‍ය සඳහා උත්සාහ කරන්න කියලා තමයි කියන්නේ. විකිත ප්‍රශ්න අවසානයේ අපි හඳුරන්නේ වහන්සේට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. එතකොට මේ අපි සතිವಾರේ સમાપ્ત කරන්න ඉස්සෙල්ලා වෙන කාට හරි මේ සභාවට කියන්න අන්න අතට මයික් එක ගන්න. Venerable sir, respects to you and to the Mahasangha arrived here. Uh, I have a question to ask you that I did meditation on morning. It was about the sitting meditation. I concentrated on the in breath and the external breath. And uh, when I was concentrating on that, the concentration went, the focus went towards the canal of the breath that going in from both of the nostrils, both were in. And then it has a pause and it comes out. And it was a cold, long breath and the external breath was warm, long breath, equally same. After that, I put my concent- my consecration went on to the point where it disappeared, and then I came to the point that I was here, and I was staying in that point. And then I came to a position where I was very comfortable, as if like a feather, and that I didn't feel the point where my body was there. I was that comfortable, and I felt quite light. I stayed in that for nearly 10 minutes. After that, I I felt my body is getting heavier and I felt that, you know, a burden, like it was in my body back again. And then after that, there was a huge pain with the heartbeat increasing right on the chest. And I decided to be comfortable with the pain rather than driving the pain away, to be, you know, equally living with the pain and I stayed in the position. It was uncomfortable and difficult to bear, but I stayed in that. And then after that, fear arose with me again, and I recognized it was fear, and I understood it was fear, and I let go of it within time. And then after again, I came to the position where I felt very light again, and I stayed in that for nearly 20 minutes of the time. And then after that, I stopped doing meditation from there and then I started doing meditation after around 11 o'clock, 10 odd. Then I couldn't concentrate again. That uh, indicate that within the sitting, there are two cycles. At the beginning, you see the disappearance of the primary object and then about 10 minutes of this thing and then the body pain or availability of the body became your object and then the pain and the fear come. If you can do away with the fear or understand the fear and to be aware of the disturbing pain, then again you can see again the pain disappear, go mind go back to the, the same calm situation. Unluckily you got up, but instead if you can continue it, again another distraction will come. And if you can maintain that the same distraction and your primary object and continue, again it can go to the calm situation and then calm situation and disturbed situation. Calm situation and the disturbed situation, it start to reciprocate. And sometimes this, this kind of cycles may run 10, 20 within a, within a city. And when they are, whenever you monitor such a thing, whenever you familiarize such a thing, you will find they are happening in the reciprocal way relevant to each other, whether you involved or not, whether your will whether your uh, the conscious involvement is there or not, they start to rotate. That is the point where you try to, you are about to understand the cause and effect relationship. So at the beginning, your will is there, your worry is there, your pain is there, your fear is there. More and more you continue this cycle within uh, sitting, 10, 20, you find this is kind of a two sides of the same coin, they are reciprocating each other. So you are on the way and therefore you have to go with two things in your mind. Whenever mind comes back to another aberration or friction, don't, don't be disturbed, don't think it as a failure and don't undervalue it. It's a must and again be concentrated on that particular object, naturally you will again go back to the disappearance of the second object and disappearance of the body feelings and again back to the feather-like situation. So let it happen again and again. Only thing is by going with the confidence, you are not worrying about the mind coming back from the feather-like situation to the gross situation. It's the utmost important part in the meditation. Go prepare. Okay. And also, can you tell me how to stop the inner commentating? When you try to stop, it will increase. Yeah. Let the commentary to come. No problem. And while commentary is happening, be aware whether still breathing is happening. Be aware whether I am sitting. I am commentating about the, this thing. I am basically judging what is happening. Never mind. While the judgmental thoughts and the commentaries happen, be try to see Am I aware that I am sitting? I am aware now I am breathing. The day you can see through the comment and see the breath, you are the winner. The day you can see through the thought and the commentaries and see your sitting posture, you are the winner. Then ultimately the commentaries become null and void. Whenever you give a value for that, it will be a fertilizer. It will be feeding. Instead, what you have to do is take refuge of your primary object or take refuge of your sitting posture. If it is a walking, walking posture. At the primary. And each and every distraction is see-through distractions, nothing solid.